තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ. සරණයි. තෙරුවන් සරණයි. එහෙනම්ද දන්නේ? එහෙමයි එහෙනම්. අපේ ස්වාමීන් මේ මා පුංචි අදහසක් ඉදිරිපත් කරන්න හිතුවේ මේ දැන් මේක අපිට ක්‍රමානුකූල භාවය බොහොම පරිස්සමෙන් සහ ඉවසීමෙන් තෝරාගෙන බේරාගෙන ගමනක් යා යුතු තැනක් තමයි මේ නිවන් මඟ කියන්නේ කියලා වැටහෙනවා. එතකොට සනස මේක මුලින්ම තියෙනවානේ මේක සබ්බචිත්ත සාධාරණයක් කියන දේ තුල හැම සිතකම මේ ඒකාග්‍රතාව ලක්ෂණය තියෙනවා. එතකොට තියෙන ධර්මය අරගෙන අපි දියුණු කරන මට්ටම අනුව ඒක සාමාන්‍යයෙන් කාමාවචර සමාධියක් වෙනවා. එතකොට ඒක දැන් මුලින් මට්ටම දැන් සමාහට කාමාවචර සමාධිය අකුසල විදිහට වෙන්නත් පුළුවන්. නමුත් ඒක කුසල සහගත කරගත්තු කාමාවචර සමාධියක් බවට පත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක ධ්‍යානගත වීම ධ්‍යාන ධ්‍යානයකට නොගිහින් ඒ ධ්‍යානයේ තියෙන සමාධි මට්ටමක් වෙනවා දැන් ලක්ෂණ ටික අරගෙන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එක්ක ඊළඟට විතක්ක ਵਿਚාර රහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එක්ක මේ විදිහට ක්‍රමෙන් ක්‍රමෙන් දියුණු වෙන්නේ සයනංශයක සතියත් එක්ක එකතු වෙච්චි මට්ටම අනුව සහ ඊළඟට ඒක අපි ගත්තොත් දැන් විදර්ශනා පැත්තට බැර වෙන්නේ මේක අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන දෙයක් බවට පත් වෙන්නේ ඒ සතිය එක්ක සම්පජන්‍යයත් එකතු කරගත්තොත්. තමයි විදර්ශනාවටත් බර කරගෙන නිවැරදිම ඔය කියන බෝධිපාක්ෂික ධර්ම වලට අදාළ ඒකාග්‍රතාවයක් බවට මේකපත් කරගන්න ලැබෙන්නේ කියන අදහස නිවැරදිද කියලා දැනගන්න කැමතියි. මේ ඇත්තටම බොහොම මේ මේවා සේරම සවන්නංශ මට හිතෙන්නේ බොහොම ඉවසීමෙන් තේරුම් ගත යුතු ධර්ම කොටසක් කියලා. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේක කෙනෙකුට බණපදේ ටිකක් අහගෙන යනකොට විතරක් තේරෙනවා කියලා හිතන එක එහෙම නිවැරදි තැනක නෙවෙයි තියෙන්නේ. ගොඩක් මේක විමසීමකට ලක් කරන්න අවශ්‍ය දැන් මේ හැමතැනකම ඒකාග්‍රතාවයක් ඇති වෙන්න පුළුවන්. සමහර අය ගොඩක් ආස කරන දේවල් එක්ක එකතු වෙද්දී දැන් ටීවී එක කතාවක් බලන වෙලාවක සමහරට ගෙදර තියෙන බඩු ටික හොරකම් ගියා කරගෙන ගියත් ඒ ගැන තේරුම් ගන්න බැරි දැනෙච්ච නැති ගතියක් ඒ තරම් අර නාට්‍යයට එකඟ වෙලා හිටපු ගතියක් අපිට දකින්න පුළුවන්. දැන් ඒවා සමාධි හැටියට දැන් ඒක මෙහෙම සමාධි විදිහට වඩන කට්ටියත් ඔය අන්‍ය ආගමික අය අතර ඉන්නවනේ ස්වාමීන් දැන් බුද්ධ ශාසනය තුළ තියෙන සමාධියේ විශේෂත්වය මේ මෙහෙම තියෙන සමාධියක් අපි කුසල සහගත කරගන්න. කුසල් සහගත වුණත් අපි සානංශ පෙන්නවා ඒක අපිට මේ බෝධිපාක්ෂික ධර්මයක් එකතු කරන්න බැරි සමාධිය තියෙනවා. එතකොට ඒ කුසල සහගත සමාධිය බෝධිපාක්ෂික ධර්මයක් බවට පත් වුණොත් පමණයි සම්බුද්ධ ශාසනයේ නියම හරය ගෝචර කරගන්න පුළුවන් සමාධිය බවට එක පත් වෙන්නේ. හැබැයි නමුත් සමාධිය නම් බොහෝ සෙයින් වටිනවා. දැන් ධ්‍යාන මට්ටමට යන සමාධිය වැඩක් නැද්ද කියන අදහස හිතනවා. නමුත් මේ විවේකජම් ප්‍රීති සුඛං කියන ඒ කොටස් ටික විවේකයෙන් හටගන්න ප්‍රීතිය සුඛය ලැබෙනවා කියන්නේ ඕ ධර්මතා සියුම් වෙලා යන්න තේරුම් ගන්න පැහැදිලි කරගන්න හරීම උපකාරක ධර්මයක් කියලා මට හැඟෙනවා සානංශ මේ දැක්කෝ අදහස් සම්බන්ධ සමාලෝචන අදහසක් ඔබ වහන්සේකින් බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපගේ පින්වත් ගෞරවනීය රේණුකාණේ චන්දිමල ස්වාමීන් වහන්සේ පුදුමාකාර සාසනික මෙහෙවරක් උන්වහන්සේගේ පතපත ඇසුරු කරගෙන මේ ලෝක සත්වයාට යොමු කරලා තිබෙනවා ඒක වෙනුවෙන් මම උන්වහන්සේටත් ඔබ වහන්සේටත් নমස්කාර කරනවා සාදු සාදු අපේ හර ඇත්තටම දැන් අපි කතා කරපු කාරණා ටික ගැන හොඳ සම්පින්ඩනයක් අපේ හර කළේ ඇත්තටම මේක ඔය කියන විදිහට අනුපිළිවෙලින් අපි හඳුනා ගන්නට මූලික වශයෙන් සමාධිය දැන් ඒකාග්‍රතාව කියන වචනයයි සමාධියයි කියන එක දෙකම කතා කරන්න ගියොත් සමහරුන්ට තේරුම් ගැනීම අපහසුයක් වෙන්න පුළුවන් ඒකාග්‍රතාව චෛතසිකයම තමයි සමාධිය කියන්නේ නිසා ඒකාග්‍රතාව කතාවක් නැතුව අපි සමාධි කියලාම ගියොත් සමාධිය කියන එක කුසල් සිතෙත් අකුසල් සිතෙත් ක්‍රියා සිතෙත් විපාක සිතෙත් තියෙනවා ඒ නිසා අපි හඳුර කිව්වාගේ මූලික වශයෙන් අපි හඳුනා ගන්න ඕන අකුසල සමාධිය කුමක්ද කුසල සමාධිය කුමක්ද කියලා ඊට පස්සේ කුසල සමාධියේ දුර්වල අවස්ථා මගහරවා ගනිමින් ඒ සමාධිය ටිකෙන් ටික ටිකෙන් ටික තීව්‍ර කරන්න. එහෙම තීව්‍ර කරනකොට අපිට කාමාවචර වශයෙන් වඩා තියුණු සමාධි ගුණයක් දියුණු කරගන්නට පුළුවන්. ඒ කියන්නේ ඒක එතකොට අපිට පොතක් පතක් කියවුවා වුණත් යම් කරුණක් ගැන අවධානය යොමු කළා වුණත් හොඳට ඒක ග්‍රහණය කරගන්නට එකවරම ඒක හිතට ගන්නට පුළුවන් මට්ටමේ ඒ කාමාවචර කුසල සමාධිය අපිට දියුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අර කාම කියන තැනින් ඈත් වෙලා අකුසල කියන තැනින් ඈත් වෙලා විවේකයෙන් ඒ කියන්නේ කාය විවේක චිත්ත විවේක කියන දෙකේ චිත්ත විවේක කියන්නේ නීවරණයන්ගෙන් නිදහස් වෙච්ච ගතියනේ එතකොට ඒ කාය විවේක චිත්ත විවේක කියන ගුණයන්ගෙන් යුක්තව ප්‍රීතිය සහ සුඛය ඇසුරු කොටගෙන ඒතනත්තාට අර මේ ධානා ගුණාංග වලින් යුක්තව දියුණු කරන්න පුළුවන් නම් ඒ කියන්නේ විතක්ක ਵਿਚාර පීත්සුක එකඟතා තියෙන ගුණාංග වලින් යුක්තව ඒ සමාධිය දියුණු කරන්න පුළුවන් නම් ඒක කාමාවචර தත්වේ ඉක්මවා ගිය රූපාවචර සමාධි ගුණයක් වෙනවා ඊට පස්සේ රූපාවචර සමාධි ගුණයට ගියාට පස්සේ තමයි යාට පුළුවන්කම තියෙන්නේ ඒ තුල සමවැදී බොහෝ වේලාවක් පවතින ඉතින් බොහෝ වෙලා පවතින්න ඕන නම් ඒ තනත්තා එහෙම නැත්නම් මේ යෝගාවචරයා ඒක අර පංච වශී භාවයන්ගෙන් වශී කරගන්න. මේ වශී කරගත්තට පස්සේ තමයි කැමති තාක් කාලයක් ඒ පවත්වන්න පුළුවන්. එතකොට එහෙම වශී කරගන්නවද නැද්ද කියන එක අර සුවසේ මනස පවත්වා ගන්නට අතිරේක පුරුවක් වෙනවා. අතිරේක පුහුණුවක් වෙනවා. අතිරේක පරිචයක් ප්‍රවීණතාවයක් වෙනවා. එතකොට ඒ ප්‍රවීණතාවයේ ඇතත් නැතත් අපිට නිර්වාණගාමිනී මාර්ගය තුල යන්න මෙතනට විදර්ශනා ප්‍රඥාව සම්බන්ධ කරගන්නට ඕන මේ පංචස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් පටිච්ච සම්පන්න වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් මේ පංචස්කන්ධය දකිමින් මේ අර කිව්ව විදිහට විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වස්සග්ග පරිණාමී කියන ගුණාංගයන් එකතු කරගත්තොත් ඒ කියන්නේ සම්පජඤ්ඤේ යුක්ත. ඒතකොට සම්පජඤ්ඤේ කියන එකත් අපිට කාමාවචර වශයෙන් මේ කාම ලෝකයට අදාළ සම්පජඤ්ඤයන් ගොඩ නැගෙන්නත් පුළුවන්. හේතුඵල වශයෙන් ගොඩ නැගෙන්නේ සම්පජඤ්ඤය. හේතුඵල දැක්ම. හේතුඵල දැක්ම ලෝකෝත්තර தත්වයටම විමුක්තියටම යන්න ඕන කියලා නියමයක් නැහැ. යම් කාරණයක හේතුඵල දැක්ම කාමාවචර වශයෙන් එතනත්තට යම් සම්පජඤ්ඤ ගුණයක් ඇති එතකොට ඒ හේතුඵල දැක්ම අර විදිහට පරමාර්ථමය වශයෙන් දකිමින් මූල ධාතු වශයෙන් ඒ මූල ධාතුන්ගේ ප්‍රත්‍යවීම එහි කෘත්‍ය ස්වභාවය අන්න ඒ මට්ටමට සිව් කරලා දකිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්පර්ශ කරමින් යන්න පුළුවන් නම් තමයි ඒක නිවනට ඉලක්ක වුණු සම්පජඤ්‍ය ගුණයක් වෙන්නේ. ඒතකොට අන්නේ සම්පජඤ්‍ය ගුණය මේ කියන සමාධියට මොහු කරගන්න තරමට තමයි ඒ තනත්තාගේ සමාධිය විමුක්තියට උපකාරක සමාධියක් හැටියට වර්ධනය වෙන්නේ. ඉතින් අපේ සමයි ස්වාමීන් වහන්සේ මේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේගේ අර්ථ කතාවලම් පිළිබඳව නමුත් අපි මම හිතන්නේ මේ අපේ වින්නත් සියලු දෙනාම බොහොම අවධානයට ගත යුතුයි වැඩි තුල මේ පිළිබඳ කල්පනා කළ යුතුයි මේ මේ විදිහට හිමින් හිමින් හිමින් හිමින් තේරුම් ගන්නටත් ඒ වගේම ලොකු කැපකිරීම ඔස්සේ මේ කොටස් වඩා ගන්නටත් අවධානය යොමු කිරීම අතිශයින් වැදගත් කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. මොකද දැන් මේ යුගයේ වෙනකොට අපිට බොහෝ වෙලාවට මේ තියෙන යුගයේ තියෙන මිනිසුන්ගේ කාර්යබහුල ජීවිත මේවා එක්ක බලනකොට සමත පුබ්බංගම සම විදර්ශනාවක් කියන එකට යොමු වෙන අවස්ථා ගොඩාක් කෙනෙකුට හරි දුෂ්කර වෙලා තියෙනවා. අමාරු වෙලා තියෙනවා. එතකොට විදර්ශනා පූර්වාංගම සමතේ කියන එකත් මිනිසුන්ට විදර්ශනාව කියන එකට ඇලුම් කරන්නේ නැහැ. ඒක නිකන් අර නීරස භාවය ගෙනෙනවා වැඩි. හරි ගැටලු සහිත ස්වභාවයකට පුහුණු දෙනවා වැඩි. ඒකට ඒක නිසා අපිට දැන් යුගනන්ද ක්‍රමය වගේ දෙයක් යොදා ගනිද්දී මට චූටි අදහසක් තියෙන අපේ ස්වාමීන් ඒ ගැන දැනගන්න. දැන් අපි හිතමුකෝ ස්වාමීන් යම් වූ සමාධියක් අපි වඩමින් අපේ හිත ටිකක් යම් මට්ටමකට දියුණු කර ගන්නවා කාමයෙන් මට කාම මට්ටමම ඉස්සෙල්ලාම කියමු ඉස්සෙල්ලාම කාමවචර මට්ටමක උනත් සමාධිගත වීමක් කියන්නේ උපචාර සමාධි මට්ටමක් වගේ හදාගන්න එකත් මේ යුගයේ ගොඩක් අයට අසීරුයි. ඒක මට දැනෙනවා හිතෙනවා. එතකොට එහෙම කරගන්න අතරතුරට මේකත් එක්ක සමසමව වගේ යන්න විදර්ශනාව හදා ගන්නවා කියන එක ඒක දැන් එතන තියෙන අංගය ඒ ඇතිවිච්ච සමාධි මට්ටමේ අංග ටික විදර්ශනාවට ගැනීමක් කරගන්නවා වෙනුවට ආපහු අපි වැටෙන්න තියෙන කාමේ තියෙන ඔය හිස් පැතිකඩවල් පිළිබඳව මේ සමාධි සෝයේ තියෙන මේ පැත්ත රූප ඇසුරු කරගෙන, ශබ්ද ඇසුරු කරගෙන, ගන්ධ ඇසුරු කරගෙන තියෙන දැන් බුදුගුණ මුණත් බුදුගුණ ටික හඬට ඇහෙනවා. ඒ හඬ කනේ හඬට කනට ඇහෙන ඒ ශබ්දයට හිත එකලස් කරගත්තු ස්වභාවයේ විදර්ශනා කරන්න යනවා වෙනුවට. තියෙන මේ මේ කෑම ටික ගැන බීම ටික ගැන ඔය ගැන මේ වගේ තියෙන අර ඇලීම් ගැලීම් එක වාසය කරන ඒ ස්වභාවයට පුංචි විදර්ශනා මට්ටමක් එකතු කරගත්තොත් සම්පජන්න මට්ටමක් ඒකට අරගන්න. එතකොට ඉහළට යන සමාධියට බාධා කරන විදිහට ඒක එතන විදර්ශනාවට ලක් කරගන්න නැතුව සම්පජන්ණයට ගොනු කරගන්න නැතුව ඒකට පුළුවන් තරම් සමත අනුග්‍රහයක් දෙමින් නැවත අපිට අර පුළුවන් හැකියාව ලැබෙන වෙලාවට අනිත් පැත්තට යොමු වෙලා පහළට වැටෙන්න තියෙන තලයේ විදර්ශනා මට්ටමකින් දැක ගන්න පුළුවන් නම් ටිකක් යම් තරමකට ආපහු වැටෙන්න තියෙන ඉඩ කඩ වෙනුවට යාට අර මට හිතෙනවා සවන්හන්ස මේ අර විවේක නිසිත භාවයන් එතකොට වස්සග්ග පරිණාමයෙන් කියන ගුණාංග ටික හෙමින් හෙමින් නමුත් මේ මිනිස් තලයේ අපිට අද දවසේ හැටියට කරගන්න පහසුකම් හැදෙන වාතාවරණයක් ලැබෙවි කියලා. අපේ ස්වර්ණන්සෙත් ඒ අදහස මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න වටිනවා. මම පහම දැන් රේල්පන් ඇක්ෂන්ව පවා මත කරන්නේ යොදනද්ද ප්‍රමේ තමයි. කියන්නේ සමත විදර්ශන දෙකම ටික ටික කරගෙන යනවා. ඒ මොකද ඒකට හේතුව එකක් තමයි සමතය දිගට දිගට ප්‍රගුණ කරලා ඉවර වෙලා විදර්ශනා වඩනවා කියලා හිතුවොත් මේ සංකීර්ණ සමාජය තුළ කෙනෙකුට විදර්ශනා කියන තැනට ජීවිත කාලය ය아가න්න බැරි වෙන්නත් පුළුවන්. ඒ තමයි යම්කිසි කෙනෙක් ඒ ඒ සමතය පමණක් වඩලා ඒකට ඇබ්බැහි වුණොත් ලේසි නෑ එයාගේ සිත විදර්ශනාවට විදර්ශනාවට හරව ගන්න. ඒ එතන ඇති වෙන ඒ ප්‍රශ්නා මූලික ගතියත් එක්කලා දැන් මම දන්න සමහර අය ඉන්නවා ඒ භාවනා කරලා යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගත්තාම ඊට පස්සේ හැම භාවනා වාරයකම වාඩි වෙන්නෙම අර කියන සුවය ඉලක්ක කරගෙන බලන්නමයි සුවය හොයන්නමයි නාම රූප කරනවත් වෙන මොකක්වත් නෙමෙයි සංඥා. ඉතින් අන්න ඒ මේ ප්‍රත්‍යඥ සිත බොහොම ඉක්මනට ඒවත් එක්ක තෘෂ්ණාවෙන් බැඳෙනවා. ඉතින් ඒ ඒ தත්වයන් පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි අපේ හඳුරේ කිව්වා වගේ සමතයත් පුහුණු කරමින් අර ඒ සමතයේ තියෙන ගුණාංග ටික විදර්ශනා කරන්න යන්න ඉස්සරලා මේ සාමාන්‍ය ලෝකේ කාමයන්ගේ තියෙන ආදීනව පැත්ත ආදීනව පැත්ත සිහි කිරීම පටන් ගත්තත් ඒකත් ලොකු උපකාරක ධර්මයක් වේවි සවනද කියලා. සමාධියෙහි ඇලෙන ගතියෙන් සිත නිදහස් කරගෙන ඇත්තටම සමත විදර්ශනා කියන දෙක යුගනද්දෝ කරන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත් විතරයි. එහෙම නැතිව විදර්ශනා දෙක කරනවා කියලා හිතුවට විදර්ශනා කියන නම කිය කිය අන්තිමට සමතයම තමයි ප්‍රගුණ කරන්නේ. අවසරයි බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම කින් අපේ අර අදහස් ටික මතක කළාට